දහම් පාසල් ඇදුරු වර්ම සඳහා පවත්වාගෙන එන මේ අභිධර්ම පාඨමාලාවේ අදත් එක් දිනයක් මේ අපි සූදානම් වෙන්නේ මම නිතරම මතක් කරනවා මේ අභිධර්මය කියලා කියන්නේ අපි හැමෝටම ටිකක් නුපුරුදු නුහුරු විෂයක් ඒ වගේ තියෙන වචන අර්ථ එහෙම ටිකක් අහලා නැති නිසා මේවා ධාරණය වෙනවා ඉතාමත් අඩුයි. ඒ නිසා මේවා ධාරණය කරගන්න නම් මේ පරිශීලනය වැඩි කරන්න ඕනේ. භාවිතය බහුලීකත කිරීම වැඩි කරාම ඒක අපිට ඒ අමාරු තැන් ප්‍රකට වෙලා ඒක අපිට පහසුවෙන් තේරෙන විෂයක් බවට පත් වෙනවා. ඒ වගේම මම මුල් දවසේ මතක් කරා මේ අභිධර්මයේ කියන එක අපි තවත් විෂයක් වශයෙන් නොව අපේ ජීවිතයේ තුල තියෙන යථාර්ථයක් වශයෙන් මේ ධර්මය අපි ඉගෙන ගන්න ඕනේ. තේරුම් ගන්න උත්සාහවත් වෙන්නත් ඕනේ එහෙම. එහෙම නැතුව අපි තවත් අභිධර්මයේ දන්න කෙනෙක් නිර්මාණය කරගන්න නෙවෙයි අපි මේ උත්සාහ කරන්නේ. මේ කතා කරන හැම දහම් කරුණක්ම අපිට නොපෙනෙන අපිට අදාළ නොවුණු අපි මේ වෙනත් සත්ව ලෝකික හෝ මිනිස්යන්ට හෝ එහෙම නැත්නම් වෙනත් බුදුරජාණන් වහන්සේ විසින් මවලා පෙන්නපු දෙයක් නෙවෙයි. මේක අප හැමතෙම අපේ ජීවිතය තුළ ජීවත් වෙනකොට ඇති වෙන ක්‍රියාධර්මය අපිට නොපෙනෙන යථාර්ථය තමයි මේ අභිධර්මය තුලින් පෙන්වන්නේ. අපි හැමෝම මේ බුදු කෙනෙකුගෙන් ධර්මය අහන්න පෙර මේ යථාර්ථය කිසි කලක අහලා නැහැ. මේ යථාර්ථය අපේ ජීවිතය තුළ නිරන්තරයෙන් සිදු වුණා. ඒ වෙනුවට ඒක නොදන්නාකම නිසා අපි මේ සම්මුතියක අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු ලෝකයක් තමයි අද අපිට මතුවෙලා ප්‍රකට වෙලා දැනගෙන ඉන්නේ. ඒ නිසා අපි හුරු කරගත්තු ලෝකය මේ සංස්කාර ටික තාම ප්‍රබලව පුරුදු වෙලා තියෙනවා. අනන්ත ಜಾති සංසාරේ මේ සත්වයා යම් දවසක පහළ වුණා. එදා පටන් මේ දක්වාම ජීවිතේ වැඩි කාලයක් හුරු කරේම මේ බොරුව මුලාව අවිද්‍යාව තමයි හුරු කරන්නේ. ඒ නිසා ඒක අයින් කරගන්නවා කියන එක ඊතරම්ම ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේ නමකට පමණයි පුළුවන් වෙන්නේ ඒ වැහිලා තියෙන යථාර්ථය මතු කරලා දෙන්න. ඒ සඳහා බුදු කෙනෙකුට අති දීර්ඝ කාලය සුදුසුකම් සපුරාලන්න සිද්ධ වුණා. ඒව තමයි අපි පාරමිතා කියලා කතා කරන්නේ. සාමාන්‍ය ප්‍රඥාවකින් මේ මෝඩකම ගලවන්න බෑ. ඒ සඳහා දාන සීල නෙක්ඛම් ආදී වශයෙන් ඊටාම ඉහළ මට්ටමේ උත්කෘෂ්ඨ මට්ටමේ ජීවිත පරිත්‍යාගයේ ಗುಣධර්ම පුරලා තමයි මේ වැහිලා තියෙන මාවත මතු කරගෙන තියෙන්නේ. ඉතින් අන්නේ වැහිලා තියෙන මාවත වෙන මොකවත් නෙවෙයි අපේ ජීවිතවල තියෙනම එදිනෙදා අපිට සිද්ධවන දකින අහන දැනෙන දැනගන්න සිද්ධි දාමයන් තුල තියෙන සිද්ධියක් තමයි මේ අභිධර්මයෙන් මතු කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපේ ජීවිතයට එකතු කරගෙන ඒ ධර්මයට අනුව ජීවත් වෙන්න ධර්මයට අනුව හිතන්න පුරුදුනොත් පින්තුනි ඒ ධර්මානුකූල ජීවත් වෙනවා කියලා අපි කියනවා. අන්න එදාට තමයි අපේ ජීවිතයේ කුසලය ගොඩ නැගෙන්න පටන් ගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ජීවත් වෙන්න ක්‍රමයක් මිසක තවත් දැනගන්න දැනුමක් එක් කරන්න නෙවෙයි මේ ධර්මය අපට බුදුරජාණන් වහන්සේ කියලා එනිසා මේ ධර්මයේ තුලින් අපේ ජීවත් වෙන ක්‍රමයම වෙනස් කරගන්න ඕනේ. අපි හිතන සිතුවිලි ස්වභාවයෙන් අපි කල්පනා කරන ස්වභාවයෙන් වෙනස් කරන්න පුරුදු එතකොට ඒක අපිට මේ අහල විතරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මනාව පුහුණුවකින් ප්‍රායෝගික පුහුණුවකින්මයි ඒක අපිට අනිත් පැත්තට හුරු කරගන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දන්ද භූමි කියලා සූත්‍රයක කැලේ ඉන්න තිරිසංගත වල් අලියෙක් වල් ඇතෙක් කැලෑවට හුරු වෙච්චි ඒ ඇතෙක් හස්ති ධම්මකෙක් විසින් දමනය කරන ආකාරය පෙන්වන ආය දන්ද භූමි සූත්‍රයේ ඔබට ඒ ත්‍රිපිටක පොත්පත් තියෙන අයට බලන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ තියෙන සූත්‍රයක් දන්ද භූමි සූත්‍රය කියන. ඒකේ කොහොමද අර කැලය ගති, තිරිසන් ගති, කෙලස් තියෙන මේ තිරිසන් සතා මිනිස්යන්ට සුදුසු ආකාරයෙන්, මිනිස්යන්ගේ වැඩට සුදුසු ආකාරයෙන් দমনය කරන්නේ කොහොමද කියන එක අනේ දන්ද භූමි සූත්‍රයේ පෙන්වනවා. ඒක උපමා කරගෙන අපිට මේ කෙලෙසිලා තියෙන මුලා වෙලා තියෙන හිත ඒ අනුසාරයෙන් দমনය කරන වැඩපිළිවෙලක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට ඒකේ පෙන්වන කාරණාවක් තමයි ඒ හස්තිය හෝ එහෙම නැත්නම් අස්වේක්කෝ দমনය කරනකොට ඒ සතාට නුපුරුදු දෙයක් කරනකොට ඒ කියන්නේ කැලෑකොළ කාලා නිදැල්ලේ ඔහේ ඉන්නකොට ඒ සතාගේ කිසිම තිරිසංගත ගතියක් පේන්නේ නැහැ. නමුත් ඒ සතහා ඇඹක හෝ බඳින්න හැදුවොත් එහෙම නැත්නම් මොනෝhari වැඩකට එක්ක පිටේ නැගලා යන්න හරි මොනෝhari දෙයකට අපි උත්සාහ කරොත් අන්න ඒ සතාගේ තිරිසං ගති, කුලප්පු ගති දැඟලිලි පහළ වෙන්න ගන්නවා. අන්න ඒ වෙලාවේ Tamanට යෝග්‍ය ආකාරයෙන් මේ සතාව দমনය කරන්න නම් ඒ සතාට ඒ ක්‍රියාකාරකම් නැවත නැවත කිරීමේ නිතර නිතර කිරීමේ සකසා කිරීමේ නැවත නැවත කරන්න කරන්න නිතර නිතර කරන්න කරන්න අන්න අර තිරිසංගතිය නැති වෙලා මිනිස්යන්ට යෝග්‍ය ආකාරයෙන් අර සතා দমনය වෙනවා ඉතින් ඒ විදිහට ඊටමත් කීකරු ආකාරයට ඒ තිරිසන් සත්තු দমনය කරනවා. ඉතින් අන්නේ එහෙම ඒ দমনය කරන්නේ නිත